1987 දීර්ණක 27 වෙනි නෝබල් සූත්‍රය 13 වෙනි දේශනාව. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ප්‍රතිබන් අපි ගිය පාර මේ ගිය පාර කතා කළා ධ්‍යාන ගැන. ධ්‍යාන ගැන කතා කළා ධ්‍යාන වලින් ඒ ධ්‍යාන අංග වලින් අපේ සංකාරණේ ජීවිතය තුළ නැති වෙන ජීවිතය තුළ නැස්සේ ප්‍රධාන පාපීය නැත්නම් ක්ලේශයන් අධිපති කරුණු පහක් අයින් වෙන බව ඒ මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිත, උද්ධච්ච, කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ. අයින් වෙන බව කියනවා. ඒතකොට ඒක අපි සංසන්දනය කරලා පෙන්නවා අර පුනබ්බවය සිද්ධ කරන අවිද්‍යාව. අවිද්‍යා නීවරණ කියන එක හැදෙන හැටි. මේ නීවරණ පහෙන් හැදෙන හැටි. ඒ වගේම ඒ නීවරණ පහ කඩා දැමීමට නැති කිරීමට අර ධ්‍යාන අංග විචක්ක විචාර ප්‍රීති සුඛ එකක විචක්කයෙන් සීල කාමච්ඡන්දය ව්‍යාපාදේ ਵਿਚාරේන ප්‍රීතිය ප්‍රීතිය උදව් කරගෙන සීල මිද්දත් ඒ වගේම සුඛය උපකාර කරගෙන උද්දච්චය උද්දච්චය සිටීමත් ඒ වගේම ඉන්දක්ෂ විචි විචිකිච්ඡා විචිකිච්ඡාව අර ඒකද්දතාව උපකාර කරගෙන ආශිර්ය දෙහිතියක් තියෙනවා. ඒ එක්තරා විද්‍යාත්මක පසුබිමක් මේ පෙන්වන්නේ. මේක වෙන්නේ මේ විදිහට. ඒක කරන්න වෙන්නේ මේ මේ ආකාර වලින් ඒකේ සුසුකම් තියෙනවා. කියලා ඒ ඔක්කොම ඒ පැත්තෙන් තියෙනවා. එතකොට <clears throat> අද අද තියෙන්නේ මේ ගන්න සූත්‍රයෙන් ඒ අපේ ළඟ ඒ කාමච්ඡන්දේ ව්‍යාපාර ජීවනි දුක්ඛ දුක්ඛ විචිකිච්ඡා කින් මේ පහ සකස්සේ ක්‍රියාත්මක ක්‍රියාවට වැටෙන මූල ධර්ම පිළිබඳව දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ඒක විසිරෙනකොට අර මූල ධර්ම තමයි ඉස්සරහට එන්නේ. ඒක මූල ධර්ම කිව්වහම අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි මේ ජීවිතය ගැන අපට දකින්න හම් වෙන කවදා හරි බැලුදා. බලන්නේ කිව්වේ හේතු ඵල. දෙක තන්නේ මෙන්න මේක මෙහෙම වුණා මේක වෙන්නවල් එක නිසා. ඒක ඒ වයි මම නැති. කීනේ හේතුඵල න්‍යාය ක්‍රමයේ යටතේ බලනකොට අපි හිතුව දේ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන හිතලා තියෙන ක්‍රමය අස්කරන්නේ. අස්කල්ලාර බුද්ධ වචනේ ජායිති අනාත්මය ඒකාන්තයෙන් පිළිගන්න වෙනවා. මේ එකක්වත් අපි කරපු දේවල් නෙවෙයි කියන බව උඩටම පිළිගන්න වෙනවා. ඒකත් මේ පිළිගැනීමක අපි සාමාන්‍ය කටින් කතා කරනවා. යම් යම් දේවල් කියනවා. ඒක එකකවත් ශක්තියක් නැහැ. ඔප්පු එළිතුරු ඔප්පු කළා ඒක හොඳට සහවුරු කරන්න හේතු සහිතව ඔප්පෙන්න. ඒ ඔප්පු කිරීමක් තමයි මේ අද මේ අවිස්තරින් ඉදිරිපත් වෙන්නේ. මොකද්ද ඔප්පු කිරීම? මේ හාමුදුරන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. සංකම්‍යාවසෝ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා මේ සේව සේවන මේ අනුමඤ්ඤස්ස ගෝචර විෂයන් කච්චිවන්ති ඒ කියන්නේ මොකද්ද ඉන්ද්‍රියන් තියෙනවා ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් තිබුණත් එක ආකාරයකින් නෙවෙයි වැඩ කරන්නේ එක ආකාරයකින් නෙවෙයි වැඩ කරා. ඒලාකින් කෘත්‍යයක් කරනවා කණින් එකක් කරනවා ඒ ආදී වශයෙන් ඒ කෘත්‍ය බල වශයෙන් එයින් <clears throat> කරන කණින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එක එක ක්‍රියාවල් කරනවා. ඒක ඒ එක කොටසක්. ඒ කොටසක්. ඒකට ඒ <clears throat> ඒ කොටස් ක්‍රියා කිරීමේදී එක එක පුද්ගලයාගේ එක එක පුද්ගලයාට මේ නොවෙච්ච වෙන වෙච්ච දර්ශන තියෙන ශබ්ද ගන්ධ මේ ඔක්කොම ඒ ඒ පුජ්‍යලයක් වෙන් වූ ස්වરૂපයි තියෙන්නේ ඇයි වෙන් වූ ස්වરૂප කියන්නේ දැන් යම් කිසි කෙනෙක් අහවල් දේ සෝදයි කියන්නේ අර තවත් කෙනෙක් කියනවා ඒකත් ඒ තමයි සෝඳ බලලා සෝඳයි කියන්නේ නමුත් මේ දෙන්නගේම දෙන්න විශ්ව කියන සුවඳ වර්ගය එකම සුවඳක්ද නැත්නම් ඒ දෙන්නට වෙන වෙනම සුවඳට අයිති වූ හැඟීමක් ඇවිල්ලා. දැන් ඉතල බලනකොට ලෝකෙ දෙකක් එක විදිහට නෑ කියන නීතිය යටතේ. නීතිය නෙවෙයි. ඒ සත්‍ය යටතේ. අර අනේ කියව සුවඳ නෙවෙයි මෙයා කියන සුවඳ. ඒ එක එක සුවඳේ කියන මට්ටමට වැටිලා වැටුණත් ඒ දෙන්න ලැබපු සුවඳ එක එක වර්ගයකින් නෙමෙයි එක ක්‍රමයකින් නෙමෙයි එක ධාතයකින් නෙමෙයි මොකද වර්ගය එකයි දැන් යම් කෙනෙක් සංකුප්තියක් හරියත් ඒ පුජ්‍යලයාගේ සොඳ විවිධ ආකාර වලින් තමයි සොඳ එතකොට <clears throat> අසකනාසයේ දිව ශරීරේ කෘත්‍යංගේ වෙන් වශයෙන් කරන අතර මේකේ ප්‍රශ්න කර්ම කියනවා ඒ එක එක ඉන්ද්‍රියන්ගෙන් කරන කෘත්‍ය ඒ ඒ වෙලාවට එක එක අවස්ථාවට ඒ සම්බන්ධතා කලින් සිදුවෙච්ච සම්බන්ධතාවයන් සත්‍ය සිද්ධීන් දෙවෙනි අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. ඒක වෙනස් ස්වරූපයක්. ආර්ථිකව මනින්නේ අදාළව ඇති කියන විලාසය මේක කියන්නේ නෙවෙයි ඒක කියන්නේ තමයි මේ අතවගෙන ඉන්නේ ඈ එතකොට ඒ සාමාන්‍ය සමූහයක් වශයෙන් මිනිස් වශයෙන් ගත්තා. ඊට දැන් දැක්කේ වයස් වශයෙන් පුංචි ළමයා ගැටවරයා තරුණයි ළම් ඔය ආදී වශයෙන් ඇවිල්ලා මහල්ල දක්වා එනකොට ඒ ඔවුන්ගේ නිගමනයේ කාර්යය පිළිබඳව ඒක විදිහ නෙවෙයි වයසට අනුව වෙනස්. ඒක වයසට අනුව වෙනස් වීමක්. ශරීරයක් පනස වෙනස් වීමක්. ඒ වගේම ඒ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් වල ස්වરૂපයන් අනුව වෙනස් වීමක් කියන වෙනස් වීම රාශියක් එක්ක මේ ක්‍රියා සමූහයක් විශාගෙන් කරන අතර විශාගී වහම සත්‍යයට ඒ සත්‍යයට තෝක සාධාරණයි. මේ සියල්ල මොන නීතියක් මොන මොන හේතුවක් උද මොන පදනමක් මේ දේ සිද්ධ වෙනවාද කිව්වොත් ඒ අන්තිමට <clears throat> ඒ මනෝ පරිසරණම් කියලා මනෝ පරිසරණ කියලා <clears throat> අන්තිම උත්තරේ ඇති කළා මේකට මූලික හේතුව මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන විදිහට වෙන්නේ නිම්ම උදව් කරගෙන ඒක. නිම්ම උදව් කරගෙන. මොන පරිසරණද ඒකයි. ඒක දැන් නිම්මත් එක්ක අපේ මේ වටහා ගැනීම නිම්ම මිශ්‍ර කරගෙන ඒ නිම්මේ ක්‍රියාකාරීත්වය හදාගෙන අපි තේරුම් ගන්න වෙනවා. ඒක මේ නිම්ම තේරී නිම්ම ජන සිටීමේදී තේරීමේදී කතා කිරීමේදී ඒ නින්නේ ස්වરૂපය තමයි නින්නේ උපකාරය තමයි මේ යම් කිසි දේක ගඳ සුවඳ කියන වර්ග දෙකකට බෙදුනේ නින්නේ ප්‍රධානත්වය. ඉතින් නින්නේ ප්‍රධානත්වය කිව්වහම ඔය නින්න කොතනද වැඩ කරන්නේ? දැන් මම බොහෝ කලින් මෙහෙ මතක් කළා. බොහෝ ඉස්සර. ඉස්තිරිකාලේ මිනිස්සෙක් හිටියා එයා නිතරම වැසිකිළියට යනවා. ඉතින් එයාගේ යාම නිසා මේ විශේෂ රෝගයක්ද කියලා අහපුවාම නෑ කිව්වා. එහෙනම් ගම්ති වැසිකිළියට යන්නේ මොකද ඉතිසරේ. ඒක පොඩි රහසක් කිව්වා. ඒක තමයි රහතුනේ තමක් නෑ කියන උනත්තම් දෙන්න. මෙතන මතකයක් නෝ. ඒක වැසිකිළියට ගියාම හරිම පුස්ලයි. ඒ පුස්ල නිසා මිනිහ පිටේ ඉන්න ගොඩයාට බොහොම සන්තෝෂයි. එතන ඉන්නේ. ඇයි? ඒ ඇතුලේ බොහොම මම විනිශ්චයන ඒ වෙලාවට දෙත් වෙනවා. ඇවිල්ලා ඉතින් කවුරුත් නැතිව බලන්නේ විජහරින් බල කරා ගන්නවා. ඉතින් මේ කොතනක් ගන්න හැලේ ඒතන සුව. ඔන්න මම කටසක්නේ කියවකට. ඒ මොකද්ද? ඒ නාසේ. නාසේ සුවඳ දුබද පිළිගන්නා රසායන රසායන සංයෝගයක්. තමයි එතන ඒ ක්‍රියාව කරන්නේ. ඉතින් ඒ රසායන සංයෝගයේ තියෙනවා එක්තරා ස්වરૂපයක කාණ්ඩයක්. ඒ කාණ්ඩම විසි මේකත් එක්ක මේ අර අසුචිරින් වහණය වෙන මේ වායු තරංගයත් එක්ක වායු තරංගයත් එක්ක ස්පර්ශ වෙනකොට අර ඒකේ ක්‍රියාකාරීත්වයේ විසින් මොකේද කොහොමද ඒ නාසයේ තියෙන කාන්දරේ. ඒක කාන්දමයි. ඒ කියන්නේ කාමයේ තමයි. ඒ විසින් ක්‍රියා කරන ප්‍රමාණය හැටියට ඇති වෙන චලනය. ක්‍රියා කිරීමේදී තියෙන චලනය විසින් නිපදවන වින්දනය වේදනාව. තමයි නාසයෙන් නිපදවන වේදනාව තමයි ගඳ සුවඳ කියලා කියන්නේ. නාසයෙන් උපදවන වේදනාව දුක්ුණාම ගඳයි කියන්නේ. සැප වුණාම සුවඳයි. ඒ සුඛ වේදනාවයි දුක් වේදනාවයි පිළිබඳ තීරණයට වැටෙන හැටි අපි කියන්නේ දඬසූද කියලා. දඬසූද කියන්නේ කනින් සැප විඳින වෙලාව සුවයක් ලබන වෙලාව නැත්නම් දුකක් ලබන වෙලාව. ඒ වේදනා දෙක. එතකොට මේ වේදනා දෙක. ඒ අර පුද්ගලයාට නාසයෙන් වැසිකිළියට ගියා. නාසයෙන් සුඛ වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකද අර වහණය වෙන මේ මේ මේ විදුත් වෙන වායු තරංගයත් එක්ක මිශ්‍ර වෙලා එන අසුචි මේ පිළිගැනීමේ මේ රසායන වර්ගයේ පිළිගැනීමට මුලින් හැදිලා තියෙන්නේ කම්පනයක් නැතුව වැඩි විදුමක් වඩා නොදැනකාරී මේක පිළිගන්නයි පිළිගන්නේ කියන්නේ අර සාන්දරේ ක්‍රියාකාරීත්වය ඒක නිසා නිකඩ වෙන උෂ්ණත්වය කොහොම අඩුයි. ඒකට දැන් ඒ මොකද්ද ඒ ඒ ඒ ඒ අවස්ථාවේ මනසට දැන් අපට වැටිගලිය ඉතාලම අමාරු වින්දෝනේ ගඳයි නේද මනසට ඒ අවස්ථාවේ මොන හේතුවකින් මොන පැත්තේ රෝගී වෙන්න වෙලාවේ හෝ වේවා එතන යාට සෝදායි එනස් සපක් ලැබුණා ඉතින් මේක මේක එයාට යහපත පිණිස පවතින උදව්වක් කියලා බැලුවොත් ඒක වෙන්නේ නෙගටිව් සෝබයි කියන්නේ. අත ගඳයි කියන අය වහගන්න බෑ. ඒ සපයලා විසයි එයාට ඒක ප්‍රිය වෙලා තියෙන හැම තොසින් ගන්න එක. තේන? හරි. ඒකට ඒක ඒ අවස්ථාවේ ඒක සුත වෙලා. හරි. නමුත් සුඛේ. ඒ සුඛේ හොඳක් තියනවාද කියලා බැලුවොත් ඔය සුඛය ජයමනිය රසිකනිකාරය. මේ සුඛය නිසා ඒ මනුස්සයාට මොන නරකාදී ලෙඩා දෙන්නේ කියන්නේ. හරි. මිනිහා කතාරගෙන හුලන් අදිනවා මේක ඇතුලේ. යන්නේ විසදීකේ. එතන කරුණාවක් පරිස අකුසල කරුණාවක් විපාක දීමට ජීවිතේ විමුක්තියක් ලබා දෙන එක්තරා අංශයක් වෙන්නේ. එක්තරා අංශයක්. ඒ තුන නරකදී හොඳ වෙන්නේ කොහෙත්ම හොඳ නෑ. නේද? එතකොට දැන් අර මත්පැන් පිළිබඳව දැන් ඒ ඇත්ත අර මත්පැන් යාට සෝද ගහනකොට හරි සුබුදක් යනවා. එහෙනම් මෙහෙ දොල හරි. නමුත් ඒක වැටිච්චෙන් පස්සේ මේ වෙනහල් සර්වවස්තු තව නොයෙක් කොට ඇලදිව අයව මෙවන් සීනකනම් සම්බුන් පිට ඇතුලේ ඔක්කොම නරකයි. ඉතින් යහත අකුසලයක විපාක ලබා දීමට ඉස්සෙල්ලා රසවත් සාත්‍යයක් ඒකෙන්ම ලැබෙනවා ඈ ඒක ප්‍රිය වෙනවා අර අකුසල අර විපාකය ලබන්න තියෙන සංවිධානයත් ඇතුලේ කෙනෙක් සිදුවෙන්නේ ඒක අකුසලේ විපාක අකුසලේ එක්තරා විපාකයක් ඔව් දැන් බොහෝ විට හිමිවර කෙරෙන්නේ සමාජේ මොකක් හරි පෙන්වලා හිටන් ඊට වැඩේ දෙන්න අන්තිමට ඒක ගත්ත නිසා මේ ජීවිතේ නැති ඈ අන්න එහෙම සිද්ධියක් තමයි එතකොට දැන් මේක කවුරුත් සංවිධානය කරලා කරනවා නෙවෙයි ඒ කිසිම කෙනෙකුගේ සංවිධානයක් නැතුව සිද්ධ වෙන සිද්ධියක්. ඒක මේ සිද්ධිය කවදද මේ පුජ්‍යලයාට මේ ඇබ්බැහුවේ? ඒ සමහ මේ එයාගේ ජීවිතේ කොයි ආත්මේ හරි ඌරෙක් කියලා ජීවත් වෙන සමයේදී එයාට ඒක අර මෙලක පියුණා. එතකොට අර ඌරතු විසින් විඳින යම් කිසි වින්දනයක් ලබා ගැනීමට ඒ ඌරගේ අයිතිවාසිකම් ලබා දීමට ඌරු මට්ටමක්ම ආරායගේ ලැබෙට. අසුචි සුවඳ වෙනවා. මේ මට්ටම ආපු නිසා මිනිහාසි කිරිට ගියා රසිකිල්ල කියලා එතන රැද්ද නිසා යාට බලාපොරොත්තු නැති වෙලා හැදෙන්න පටන් දැන් අර අර අයිතිවාසිකමේ උදව්ව ලැබුවා මේ සංසාර කරපු යම් අකුසල කර්ම වලට විපාක. නේද? එතකොට දැන් බැලුවොත් එක එක පුද්ගලයාගේ ජීවිතවලින් දැන් <clears throat> පාවිච්චි වෙන ක්‍රියාත්මක සැලසුම් වල ඇඳුම් පැළඳුම් මෙයා කන කෑම එයා පවතින ස්ථාන අසුකන ප්‍රදේශ ආදී දේවල් බලනකොට ඒ ඔක්කොම කිසිවක් කර්මයේ පිටින් කර්මයක පිටින් පැනලා නැහැ ඒ ඔක්කොම කර්මානුරූප එයාගේ සිත් ඇදී ගිහිල්ලා ඒ කර්මා රූපෝ කියන්නේ සිටේ සංයෝගය ඇත්තද? ඒ සංයෝගය ඒ තීනකොට අර ලකුණු වෙන්නවා. ඒ ලකුණු දෙකේ මොනවාද? දැන් යම් කිසි විදිහකින් ආකුසල කර්මයක් කරලා තියෙනවා නම් යාට යම් කිසි දීර්ඝ කාලීන ලෙඩක් හැදෙන්න එයා ප්‍රිය කරන කෑම වර්ග තියෙනවා. එයා ප්‍රිය කරන තවත් අසුරු කරන දේවල් තියෙනවා. ඒවා තුලින් අර්ථ නිෂ්පාදනය වෙනවා අර විපාකයෙන් ඉන්නේ අසුරුස්සක්. එයා සංවිධානය කරලා ගන්නේ අර එයාගේ ඇතුලේම තියෙන අයිතිවාසිකම් වලින් තමයි ඒ ඔක්කොම සංවිධානය කරලා ගන්නේ. දැන් මේ අයිති ගැටි දෙහා බලනකොට ඒ ඒ හැම මිනිහ විසින් ගන්න හැම හැඩයක්ම දැන් ඒකට තව තව වශයෙන් මේ නැති ප්‍රකට දැන් මේ සමහර මෑණිවරුන්ට දරුවන් පිළිසිඳගත්තාම දෙල දුක කියලා එකක් හටගන්නවා. ඒ දෙල දුක කියන්නේ ඒ අවස්ථාවේ යාගේ සිතට එන්නා වූ යම් කිසි අපේක්ෂාවක් සපුරා ගැනීමට බැරිකම නිසා බැරි වුණත් ඇති වෙන දුකයි දරුවෝ කියන්නේ. ඒක නැතුවම ඒකට මම අපි දන්න අවස්ථාවක් තියෙනවා. එක මෑන් කෙනෙක් යා ඉඳගේ පිළිතුර ගත්ත වෙලේ කාලේ ඉඳලා ජල්දි කරලා පාවිච්චි කරන්නේ මොකද්ද? මේ අමුහුණු ඒ කිරිබත්තාගේ කිරිබත්තාගේ කන්නේ. මේ හුළු ඉලක්කයට ගන්න හුළු. ඉතින් ඒ අයිතිවාසිකම ඒ පාවිච්චිය එහෙම කළාට අනිත්‍යයි කටුන් ගන්නට ගන්න මුකුත් නැහැ. ඒකෙන් පෙන්නනවා අර යාගේ ශරීරයේ දින කැල්සියම් කියලා වර්ගයක් තියෙනවා සයින් ඒක අර දරුවා වැඩියෙන් අදින බව. ඒ අදිච්ච දේවල් වල සංඥාවක් තමයි අහවල් එක මට ඕනේ කියලා කියන්නේ. ඒකෙන් පේනවා පුද්ගලයෙකුගේ සිතිවිලි වල සිතිවිලි සකස් වීම වල රසායන ඇදීනේ. විවිධත්වයක් තියෙන බව රසායන වලට ආකර්ෂණය වෙන බව ඒකෙන් පේනවා. ඒක තවත් නොයෙක් නොයෙක් මස්කන්නේ යනවා මේ ප්‍රශ්නේ කියලා. ඒක දැන් අපේ සිතිවිලි පිළිබඳව අපි බලනකොට අපිට ඒ එක එක විදිහෙන් අත්හරින්න බැරි මොකද? ඒක එක්ක අපේ සිත සම්බන්ධකම් නොවෙන්නේ මොකද? ඒ ගැටුම මොකද? ආදී වශයෙන් අපිට ජීවිතේ මහ රාශියක් සිද්ධෙහි අපිට ඒක දවසකට ආලසියම අවුලි බලන්න හම්බ වෙනවා. ඒත් අපි බැලුවොත් ඒ ඒ වෙලාවල් වලදී ඒ අපි විඳ අපි ලබලා තියෙන විඳන වල ස්වરૂපය බැලුවොත් 98%ක්ම සුඛ නෙවෙයි දුක්ඛ. ඒ සුඛ නොලබා දුක්ඛ ලබනවා. අයිතිවාසිකම් මොනවාද ඔක තිබුණේ කනේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ ශරීරයේ හෝ ඔය ඉන්ද්‍රිය පහෙන් මොකක් හරි ක්‍රියාත්මක වෙනකොට තමයි ක්‍රියාත්මක වෙනකොට තමයි අර අයිතිවාසිකම් නැති වෙලා තියෙන්නේ. ඒක දැන් එක ඉන්ද්‍රියකින් පිළිගත්තද අනිත් ඉන්ද්‍රියෙන් පිළිගන්නේ නැහැ. ඒ තම ප්‍රශ්නයක්. මොකද ලස්සනයි හැඩයි කියයි. කියලා හිතන් ඇහින් මෙයා තීරණය කරනවා. කට ඇවි ඇටි බරබර දාලා බෙලෙක් වල ගහන්න වගේ හපුවයි. කතාඳන හරිම හොඳ නැහැ කියලා කියන්නේ. ඈ එහෙම අවස්ථාවල හිතී කියලානේ. ඊළඟට ආග්‍රහණය පැත්තෙන් ඒ තිසම කිට්ටෙන්නේ බෑ. ඒකට ඩාර ඇහින් හොඳයි කිව්වා. කලින් කියන හොඳ නෑ. නාසයෙන් කියන හොඳ නෑ. හොර අනිත්‍ය ගැන තුනම නර කියන්නේ. මේක දැන් මෙතන බාහිර වස්තුවක දර්ශනය තුලින් පිළිගැනීමට ඉදිරිපත් වන පුජ්‍යලයට අභ්‍යන්තරයේ සටනක් ක්‍රියාත්මක වෙනවා. අභ්‍යන්තරයේ සටනක් පාදේ. ඒක මොකක්ද? ඒතර කිව්වා එක අන්‍යෝන්‍ය චිත්ත සම්බන්ධකම තිබුණාට එකක් පිළිගන්නේ කා නිශ්චිත වගේ කියන්නේ නැහැ කියලා ඒක. ඒක යාගේ අයිතිවාසිකම යන්නේ හරියාකාරී ඉදිරිපත් කරන සමසේ නුතුවට මම කියන්නේ නැහැ. ඒක හොඳයි කියලා. මට හොඳ නෑ කියලා කන කියනවා. කන කන හොඳයි කිව්වත් ඇහැකින සමජතන දෙන්න පුළුවන් ඒ શબ્දේ. හරි බලන්න. ඒ මනුස්සයා මේ හොරික දෙන්නේ. මට දෙන්නේ හොරි ගොඩක්. නමුත් කටහඬක් හොඳ එකක් තියෙනවා. මම කොහොමද පිළිගන්නේ? මට දෙන්නේ හොරිනේ. අන්න සටනක් හැම වෙලෙම ජීවිතයක් තියෙන බවයි හිතෙන්නේ. මොකද්ද හැම දෙයක් ගැන හැම දෙයක් ගැන දැන් දරුවා ගැන පියා හිතුවොත් එක කොටසක් හොඳයි ඒකගේ අනිත් කොටස ඔක්කොම හොඳයි කියන්න පුළුවන් බෑ. ඒ වගේම අල්මාරියක් ගත්තත් අල්මාරියත් ඔක්කොම හොඳයි කියන්න බෑ. සමහරට කර කර ගන්නවා දොරාරිනකොට එහෙම නැත්නම් අගුල වැටෙන්නේ නැහැ. මොකක් අවුල? දැන් මේ අල්මාරියට මොකද කරන්නේ? කොහොමද පාවිච්චි කරන්නේ මොනවා කරන්නේ? කියලා හිතන් තීරණයක් ගන්න වෙනවා. දැන් එහෙම පාවිච්චි කරේ අපි කවුරුත් මොකෙක් කරා. සැනසීලා නෙමෙයි. කොහොමද? අහලා ඒ මොකද කරන්නේ උන්නාරේ? දැන් ඉතින් කන්දක් නැහැ. දරුවා ගැන, යහළුවා ගැන, ස්වාමි පුත්‍රයා ගැන, භාර්යාව ගැන කොයි ගැන වුණත් සම්පූර්ණ පංචේන්ද්‍රියන් පිළිගන්නේ. දැක්කයි කතාවේ. දැක්කයි අනේ. අර මොන මොන අනිත් යාරි පෙරේතයි. ඊදන් කරන්නේ නැහැ. මේ ඔක්කොම මොනවාද? ඒක කිසිම කිසිම අපිට දෙයක් කියන්නේ මොකද නැහැ. අභ්‍යන්තරයේ පිළිගන්නේ නැහැ. ඕකට තමයි අනාත්මයි. ඕක යනවා. එතකොට දැන් නෑ මහත්ය කලින් කිව්වද නෙවෙයිද? මේ මොකද්ද මේ මේ අයිතිවාසිකම්? සංසාරේ අනාදිමත් කාලයක් සසරට ඇතුල් වෙච්ච මොහොතේ ඉඳලා අපේ සිත නොදැනුවත්කම නිසා නොදන්නාකම නිසා අපේ සිත ඒ ඒ ඒ ඒ ඒ අවස්ථාවල් වලදී ක්‍රියා කරපු ආකාරවල සටහන අයිතිවාසිකම ඒකේ සාරාංශය නැත්නම් සම්පින්දනයේ ඡායාව අපේ ජීවිතයට ඇඳිලා මෙච්චර දුර ඇවිල්ලා කොච්චර දුරද කිව්වොත් අන්තිම කුංගිය ධර්ම ඉතකලා පොඩි මට්ටමේ ඉඳලා මිනිහෙක් වෙන මට්ටම දක්වා ඔය පසුකොල්ල තියෙන ආත්මදලුහාම දැන් ගෝල්ෂෙක් දැක්කොත් එයාට කියන්න පුළුවන් මේ මමත් ඔය ඔය ජීවිතේ පහු කළේ. සත්‍යයද මම ප්‍රමුඛ ඉලක්කය. ඔය ඔක්කොම ඔය ඔක්කොම ඔක්කොම සංයෝග තමයි මේ මම අද මිනිසෙක් වශයෙන් පාවිච්චි කරන්නේ. දැන් ළඟ අපි ළඟ පත්තයාගේ ගති කියනවා, ගෝරුසල ගති කියනවා, කබරයාගේ ගති කියනවා. මේ ඔක්කොම තියෙනවා. ඒ අවස්ථාන කුලම මේව මතුවේ. ඉතින් ලොකු ලොකු ඒවා අර පුංචි පුංචි ඒවා ලොකු ලොකු ඒවාට වැහිලා යනවා. ඒක නිසා ඒ ලොකු එකක් කරපුවම අර ඒක අස්සේ පත්තලි, පත්තගති, ගෝරුසල ගති, කබරගති ඔක්කොම තියෙනවා. ඇතිලෙන් කරන්න වෙලාවකුත් නැහැ, අධිකුත් නැහැ. ඔය තීන හැදින හොඳ හොඳ කරන කම කියලා අන්තිම තීරණය ආසම් කරනවා. ඒකට මොනවා කරන්නද? පහ වෙනව නැත්තම් කරගන්න. අන්න එහෙම මට්ටම ආවේ අපේ ජීවිතේට අපි සංසාරේ සිත පාවිච්චි කරපු වරදින් ඒ සිතත් එක්ක මිච්ඡ කාන්දන් සත්‍ය නැත්තම් කාම බලය විවිධ ආකාරවල සංවිධාන නැත්නම් ආකෘති ජීවිතය ඇතුළේ හදලා. ඒ ජීවිතය ඇතුළේ හැදිච්ච ඒ ශක්තියින් අද අපිට ක්ෂණයක් පස් සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක මහා කරච්චල් ගොඩක් දුක් ගොඩක් ඇවිල්ලා ඉතින් ඒ සිත හැරලා වෙන එකක් බලනකොට අර ඊට වඩා අන්තයි ඒක එකෙන් එකට අපි හැම වෙලෙම පැන පැන ඉන්න ඔන්නෝකට තමයි උද්දච්චය කියන්නේ ඒක අරමුණක අපිට ඉන්න බෑ හිතෙනවා ඒ නිසා වෙන එකකට බයිනවා ඒක ඊට අන්තයි ඉතින් අර අර බුදුහාමුදුරුවෝ වදාළා ඔකට උදාහරණයක් කොහොමද දීමක් ජීවිත මොනසුවයි. මාළුවා ගොඩට ගත්තම නිකම්ම නිකම්ම උඩ පයින්නවා. ඒ මොකද? ඒ සතාට මේ පොළොවේ අර වැඩිචාම එක එක දේවල් එනවා. ඉතින් මම ඒකෙන් බේරෙන්න උඩ පයින්නවා. අන්න ඒ වගේ එක මිනිස්සුද. මොකද? එකකින් එකක් හිතනවා ඒක රිදෙනවා. ඒකෙන් බේරෙන්න තව එකක් හිතනවා. ඒ සිතත් රිදෙනවා. රිදෙන්නේ නැති සිතක් එක වෙලාවක්වත් නැහැ. ඉතින් ඒ රිදෙන වැඩි වෙනකොට අරියෙන් මෙහෙන් ඇඹරෙනවා. ඒ මෙන් දැනත් වෙනස් නාට්‍ය නටන මේ කවිදේ ඉරියව්වක්. ඒ අර සිතෙන් ලැබෙන වේදනාව නවත්ත ගන්න ප්‍රශ්නයක්. හොඳයි ඒක මනෝධාතුව කියලා අපි කතා කරන්නේ මොලේ. ඒක සතෙකුගේ මරණයෙන් පස්සේ මොලේ උස්සන් යන්නේ නැහැ මොලේ කුනේ. ඒකට ඒ සතා ඒ අයිතිවාසිකම ඊළඟ භවයට ඊළඟ ආත්මික ගෙනියනවා. ඒ ඔක්කොම අර චිත්ත ශක්තිය ඇතුලේ තමයි සියල්ලම සංවිධානය වෙන්නේ. එතකොට මේ චිත්ත ශක්තිය මෙතන නවතිනකොට ඒ සංයෝගයට අනුව සකස් වෙච්ච යම් රසයක් යම් රසායනික බලයක් කියන පරමාන්ති වේද අන්න ඒවායේ මේක අනුව ඒවා කම්පණය වෙනවා. එතකොට දැන් මේ සතහන අර කාන්දන ශක්තිය සත්‍ය ආශ්‍රිතව උපකාරයට අරගෙන ඒ පදනම් කරගෙනයි මේ සංසාරමේ සතා යන්නේ. ඒ සතා යන ගමන් ඒ ඒ ආත්මවල නැවතිච්චහම ඒ තමන් විසින් රොක් කරගෙන ආපු ශක්තිය දෙත්ත දෙන්නේ කොහොමද? බලනකොට ඒ හැඩේ බලනකොට යාට කේන්ති යනවා. මේ අද කේන්තියක් නෙවෙයි. පරණ ඒ හැඩයකට කේන්ති වෙලා තියෙනවා. එතකොට මේ සටහන ලැබෙනත් එක්කම අර පරණ මෙව්වක් නැති. තේරෙනවද? කර්මනේ අපි හැම අවස්ථාවකම අතීතයෙන් ගෙන ආපු ශක්තියක ප්‍රතිඵලයක් විඳින්නේ නිකන් නෙවෙයි දුක් ලැබෙන්නේ. පීඩාවෙන්, අමාරුවෙන්, අකමැත්තෙන්, අප්‍රසාදයෙන්. ඉතින් මේ අකමැති ගතිය කවදා හරි ලෝකයා බුදුරේ ලෝක පහළ වෙන තුරු දෙරෙන්න බැරුව මේ සාමාන්‍ය తాවකාලික පිළියම් කරමින් පිළියම් කරමින් ජීවිතය පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි ඒකට එක එක ආකාරවල සාවකාලික පිළියම් කරනවා. නමුත් ඒ පිළියම් වලින් වෙන්නේ මොකද්ද? තවත්තර ශක්තිය වෙන්නේ. ඒක නවත්තන එක නේද අපි කියමු. දාපට ආශාවක් උපන්. ආශාව මොකද? අහවල් දාති බඩුවක් ගන්න ඕනේ. එතකොට යා ඒක අරගෙන ඒක අරගෙන අර ඒකෙන් උපන්න වින්දනය. ඒක උපන්න වින්දනය යම් තම් කම්පත් කරනවා මතුවීම නවත්තන. එතකොට එයා ගලේ මොකද්ද? යම් යම් පැත්තකක් දැම්මයකට අණ්ඩයක් දැම්ම. නැවත වාරයක් ඒ જાතියක වෙනසනක ඉස්මතු වුණා අර ආසාවයි. ඒත් එවිලි එයා ඒක අරන් මෙයාට මේක දැස ගන්න. ඒත් ඒ කරන කරන හැම වාරයක් පාසාම අර ශක්තිය වර්ධනය වෙනවා. ඉතින් ඒක අපි ආන්තම් ඔය පිළියම් කර කර කරන්න දෙයක් නැති නිසා සංසාරේ ආවා. අදත් ඒක තමයි කරන්නේ. නමුත් මේ බෞද්ධ දර්ශනයේ ડોක්ටර් පාරුණාට පස්සේ උන්වහන්සේ පෙන්නවා ඒකෙන් දෙවීම සඳහා මිනිසා පුද්ගලයා විශ්ි ඉතින් පුද්ගල මිනිසේ කර වෙන කෙනෙකුට කරන්න බෑ සත්තුන්ට කරන්න බෑ මිනිසා විශ්ි ඒකට ඒ අයිතිවාසිකම නැත්නම් ඒ දුකින් දුක් විඳීමේ අයිතිවාසිකම අයි වෙන්න දුක අමතක කළවත් දුක් සත්‍ය ආශ්‍රිතව උපකාරයට අරගෙන ඒ පදනම් කරගෙනයි මේ සංසාරේ මේ සතා යන්නේ. ඒ සතා යන ගමන් ඒ ඒ ආත්මවල නැවතිච්චාම ඒ Taman විසින් රොක් කරගෙන ආපු ශක්තිය දොට්ට දෙන්නේ කොහොමද? බලනකොට ඒ හැඩේ බලනකොට යාට කේන්ති යනවා. මේ අද කේන්තියක් නෙවෙයි. පරණ ඒ හැඩයකට කේන්ති වෙලා තියෙනවා. එතකොට මේ සටහන ලැබෙනත් එක්කම අර පරණ මෙව්වක්මක් වෙනවා. තේරෙනවද? පරණ වෙනවා. ඒත් අපි හැම අවස්ථාවකම අතීතයෙන් ගෙන ආපු ශක්තියක ප්‍රතිඵලයක් විඳින්නේ නිකන් නෙවෙයි දුක් ලැබෙන. පීඩාවෙන්, අමාරුවෙන්, අකමැත්තෙන්, අප්‍රසාද. ඉතින් මේ අකමැති ගතිය කවදා හරි ලෝතර බුදුරේ ලෝ පහළ වෙන තුරු බේරෙන්න බැරුව ඉතින් සාමාන්‍යතාවකාලික පිළියම් කරමින් පිළියම් කරමින් ජීවිතය පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි ඒකට එක එක ආකාරවල తాවකාලික පිළියම් කරනවා. නමුත් ඒ පිළියම් වලින් වෙන්නේ මොකද්ද? තවත්තර ශක්තිය වෙන්නේ. ඒක නවත්තන එක නේද අපි කියමු. දැන් අපට ආශාවක් උපන්. ආශාව මොකද්ද? අහවල් ජාතිය බඩුවක් ගන්න ඕනේ. එතකොට යා ඒක අරගෙන ඒක අරගෙන අර ඒකෙන් උපන්න වින්දනය. ඒකෙන් උපන්න වින්දනය යන්තම් තැම්පත් කරනවා මතුවීම නවත්වනවා. එතකොට එයා කලේ මොකද්ද? යන්තම් පැච් එකක් දැම්මයකට අණ්ඩයක් දැම්ම. නැවත වාරයක් ඒ જાති එකක් වෙන තැනක මතුවන අර ආසාව ආයි. ඒකට ඒ විදිහට එයා ඒක අරන් මෙයාට මේක බස්ස ගන්න ඕන. ඒකට ඒ කරන කරන හැම වාරයක් පාසාම අර ශක්තිය වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි ආන්තම් ඔය පිළියම් කර කර කරන්න දෙයක් නැති නිසා සංසාරේ ආවා. අදත් ඒක තමයි කරන්නේ. නමුත් මේ බෞද්ධ දර්ශනයේ ડોක්ටර් පහළුණාට පස්සේ උන්වහන්සේ පෙන්නවා ඒකෙන් බේරීම සඳහා මිනිසා පුද්ගලයා විසින් ඉතින් පුද්ගලයා මිනිසේ කර වෙන කෙනෙකුට කරන්න බෑ සත්තුන්ට කරන්න බෑ මිනිසා විසින් ඒකට ඒ අයිතිවාසිකම නැත්තම් ඒ දුකින් දුක් විඳීමේ අයිතිවාසිකම අයින් වෙන්න ඕන දුක අමතක කළවත් දුක් නැතිතන් හොයලවත් නෙවෙයි මේ දුක නැති කරගන්නා වූ වෙනම ක්‍රමයක් ඒකේ ප්‍රතිවිරුද්ධ ක්‍රමයක් ඒ ක්‍රමය පාවිච්චි ඒ ක්‍රමය පාවිච්චි වෙන තුරු අවදාස්කත්තක සගස්සිච්චව ಗುಣ කාන්දම් වර්ග කාම වර්ග අවදාස්කත් වෙනස් කරන්න වෙන මොනම හේ ක්‍රමයක් නැහැ ඒකෝනේ ඒ අර කාණ්ඩම වෙනස් කිරීමේ ක්‍රමයේදී බුදුහාමුදුරුවෝ ඉස්සරහ ධම්ම නිවීමක් ගැන. ඒ හේතුව මොකද? නිවීමේ කිව්වේ රත් වීම නිවීම. රත් වීමේ ප්‍රමාණය තමයි විද්‍යුත් සංවිධාන වෙන්නේ විද්‍යුත් ආශ්‍රිතවයි කාන්ද නැහැ. එතකොට රත් වීම අඩු කරන්න අඩු කරන්න අර විද්‍යුත් කාන්දම් දෙක අඩු වෙනවා. එතකොට මේ විද්‍යුත් කාන්දම් දෙකේ අවදිවීමේ ප්‍රමාණය ක්‍රියාකිරීමේ ප්‍රමාණය වේගවත්කමයි දැන් මෙතන අපට ඔරොත්තු නොදෙන මට්ටමක් ගැන අපි කතා කරන්නේ ඒක ඕනවට වැඩිය අර 10 රත් වීම මතු වෙන තැනටයි අපි වැඩ හදාගෙන තියෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ කෙලෙසුන් නැසලා නිවන් අවබෝධ කරන්නයි කියලා කිව්වා කෙලෙසුන් නැසලනිවම අවබෝධය. ඒක ඉතින් අපි කවදා හරි බෝධි මූල්‍ය යනකම් බලයි. ඒක නෙවෙයි ක්‍රමය බුදුහාමුදුරු කිව්වේ. ඒ කෙලෙස් නැසල. ඒ නිවීම නැති කරගන්න නිවීම නැති කළා නිවන් දකින්න ඒක නැති කළා ඒ දකින්න. දැන් නිවුණද නැද්ද? දැන් ඔන්න නිවිලා. කියන එකයි මේ නිවි නිවන් දකින්නේ. නැතුව සාමාන්‍ය උන්නු ගමන් අර මල් දෙඩිල්ලක් පත්තු කරනවාගේ ඔන්න නිවන් කියන්න පත්තු වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඔන්න නිවුණා දැන් මගේ නිවිලා. ඒකටයි නිවන් දකින්න. එයාගේ නිවීම එයා දකින්න. කොහොමද? අර ක්ලේශ ධර්මය එන් දෙන සහය නිසා ඇවිලීගෙන යනකොටයි මේ ගින්න වැඩි වෙන්නේ. ඒ ක්ලේශ ධර්මයේ කිය මොකද්ද? කලින් අපේ ජීවිතේ අර දුක් දෙන දුක් දෙන කාන්දම් නිෂ්පාදනය කරපු ක්‍රියාවල් තමයි මේ කෙලස් කියලා කතා කරන්නේ. ඒකට උදව් දුන්න ක්‍රම තමයි අපි කෙලස් කියලා කතා කරන්නේ. අපි එකක් ගත්තොත් මාන්නේ. මාන්නේ කියන්නේ මින්ම. මින්ම මදි ඇති වැඩි. මදි ඇති වැඩි. ආදි වශයෙන් මින්මක් අපි ඔය ආකාරවලින් හොයනවා. එතකොට දැන් යම් කෙනෙක් කිව්වොත් වැඩි කියලා ගත්තා. ඒක හිතෙන් සටන් කරනවා ඒ වැඩි හරි අඩු කරන්න. එතකොට ඍදුමත් වෙයි. මදි කිව්වොත් ඒක සකස් කරන ඒ මදි ගන්න සම්පූර්ණ ගන්න සටනක් හිතෙන් ගෙනියනවා. ඒ විදිහට සත් වෙනවා. එතකොට අරක මේ කියන දෙපැත්තක් වැඩිකමයි මදිකමයි කියන ඕනකමයි කියන මේ ඕනකම තමයි මේ සියලු මිනි හදන්නේ. එතකොට <clears throat> යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් පත්‍යා කිරීමේ නැත්නම් දීමේදී එයාගේ මොකද්ද මේ වැඩි අඩු මදි ඇති ආදී කියන වට ප්‍රතිවිරුද්ධව ඒක නිවා ගැනීම. අර මාන්නේ අර ඇවිල්ලා සිත වේගවත් කරනවා අඩු දේ වැඩි කරන්න, වැඩි දේ අඩු කරගන්න. හරි. මෙතන මෙයාගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? එයා ළඟ අපේක්ෂාවක් තියෙනවා මෙන්න මේ ගානට එන්න ඕනේ කියලා. ඒක යම් කිසි කෙනෙක් ඒක නොරිදෙන විදිහට පාවිච්චි කිරීමට එයා සංවිධාන වෙනවනම් ඔව් ලැබිච්ච ප්‍රමාණය කොයි හෝ වේවා මට ප්‍රමාණවත් අන්දමින් ඒ පාවිච්චි මම කරගන්න පුළුවන්. ඒක වැඩිත් නෑ අඩුත් නෑ මදිත් නෑ ලැබුණේ කොහොමද? තියෙන්නේ කොච්චර? එයින් අපි ඒ ඒ ඒ එයින් අපි සැනසෙනවා. යථාලාභ සම්පෝෂ. තවත් කෙනෙකුගේ ලෝභය කියලා එකක් තියෙනවා. ලබන තැනත් ගෞරව නම්බුව සැලකිල්ල තැන මම ඉස්සෙල්ලා කතා කරලා එන්නට තැනක් නැති කියලා. මම ඕන තැන මොකක් කොතනද? ඒක දන්නේ නැහැ. එයාට ඕන තැන දන්නේ නැහැ. ඒකට තැනක් නැහැ. මම නැත්තම් හිතවන මොන තැනද? ඒක තමයි මම කියන්නේ. මට එයා මට කියනවා. මේ තන ආදී මේ දේවල් බලාපොරොත්තු වෙනකොට ඒව ලැබෙනකන් අර වේගය වැඩ කරනවා. එතකොට රිදෙනවා. ඒකට එයා කියනවා නම් මට එහෙම දෙයක් නැහැ. ලැබුණ තැන කොතනද? එතන මං ඉන්නවා. මොනවද ලැබුණේ? ඔව් පරිහාසය කරනවා. කොච්චර කල්ද මට ඉන්න පුළුවන්? එතකන් ඉන්නවා. ලෙඩ හැදුන මං ලෙඩින් ඉන්නවා. මැරෙනවා. ඔව් මැරෙනවා. ඔය තැනට ගත්තාම එයාගේ ලෝභකමයි. ලබන බලාපොරොත්තු. ඒ ලබන බලාපොරොත්තු නැති නිසා උනේ මොකද්ද? ඒ නිමිත් නිමිත් නිමිත් ආශ්‍රයෙන් එයා ගිනියම් කරගත්තේ නැහැ සත්තු දෙන්නේ. වෙන්නේ මොකද්ද? අර ගිනියම් වීමේ ප්‍රමාණයට වැඩි වෙන කාන්දම කාම ශක්තිය අඩු වෙනවා. අඩු වෙනකොට වෙන්නේ මොකද්ද? ඒ කාම ශක්තිය නිසා යාගේ ඒ අඩු වෙච්ච කාමසත්වයේ ප්‍රමාණයට සිතේ උෂ්ණත්වය නිවිලා එතකොට එයා දැනෙනවා ඉස්සර මං ওই කරුණේදී මං ගිනියම් කරගෙන මං දඟලන නමුත් අද ඒ කරුණේදී මට එහෙම රත් වීම මුකුත් නෑ මම ඉතින් ඒකත් එක්ක ඉන්නවා ඒ මොකක්ද යා කියන්නේ අර කෙලස් අඩු කළා ඒ කාරණේ උඩ තියෙන කෙලස් ලෝභය නැමැති ක්ලේශය අඩු කළා ලෝභය තුලින් අර ගිනිකාරකමට නැත්තම් රත් වීමට මතු රත් වීම මතු කරලා අර Tamanට ඔරොත්තුන දෙන පිච්චීමක් දෙන එක යනිවා ගන්න. ඒකට එයා ඒ ලෝභය ඒ කාරණේ උඩ අඩු කරලා මොකද්ද කරගත්තේ? එයා නිවන් දැක්කා. එයා මොකමද නිවන් දැක්කේ? කෙලෙස් නැති කරලා. කෙලෙස් නැති කළයි, කෙලෙස් අඩු කළයි, කෙලෙස් යම්කිසි මට්ටමක් කළයි ඒ නිවාගත්තේ. එතකොට ඒ කාරණේ එයාට කවදාවත් පත් වෙන්නේ නැහැ. එතකොට ඔය අපි කියන කෙලිස් වර්ග. ද්වේෂය, මාන්නේ, ලෝභය, මසුරුකම, ක්‍රෝධය. ඔය ආදී යම් ධර්මයක් තියෙනවා නම් තමාගේ හිත ඔය මට්ටමට ගන්න රත් කරන සිතු වර්ග සිතු වර්ග ඒවා එක එක දිහා බල බල ඒවා කමක් නැහැ. එහෙම මට ඕනේ නැහැ. නම් කිව් කෙනෙක් බොහොම ඉසුරු ලබලා ඉන්නවා. බොහොම පොහොසත්. එයා යන්නේ එක කාර්යයක නැගිලා තවත් කාර්යයක ඔළුවට තියාගෙන යන එකේ. ඉතින් මිනිහට <laughs> මට පාර යන්න ඉතර කාර්යයක් තියෙන අර මිනිහ ඔළුව උඩ තියාගෙන යනවා එක. <laughs> අපිට නෑ ඔළුව උඩ යන කාර්. කියන මිනිහා ඉරිසියා. ඒ කැමති නෑ. ඒකෙන් මිනිහා මොකද කරන්නේ වෙන්නේ? එයාට අර ඔළුව උඩ ගෙනින කාර්යයක් වෙන කම්ම පිටින. ඒකට යම් කිසි දවසක මේ පිච්චිල්ල නවතින්නේ කවදද? අනේ ඒ මිනිස්සයා ඔලුව උඩට නෙයි. ඒ මිනිහාව තවත් ඔලුවට කාර්යයක් දෙන්න මට. මට පයින් යන්න පුළුවන්. පයින් යන්න යන එකයි කාර්යක යන එකේ ඇති මට වෙනස. මම යන්නේ එයා මිනිත්තු 10කින් ඉඳන් යනවා මම පැයකින් ඉඳන් යනවා. ඉතින් අපි දෙන්නම එකතැනට යනවා. ඒක මොකද එමන්ෂ බොහොම මහන්සිලා ඒ වාහනේ අරන් තියෙන්නේ. මං එච්චර මහන්සි වෙන්නේ නැහැ. ඒක නිසා මං පයින් යන්න ඕන. එයා මහන්සි වුණා ඒ කාර්ය ලැබීමට. ඒක නිසා යාට යුක්ති සාගතයි ආපා මේ කාර්යය. මම පයින් යන්නේ යුක්ති සාගතයි. මොකද ඒක ගන්න තරම මගේ සුසුකම් නැහැ. කියන සාධාරණ තීරණේ. ඒකට ඔක එක දවසක් මේ උත්තර මහත්තයෙක්මයි කතා කරමින් කියනවා දැන් බලන්න මේ අපි මේ මේ ආය ආදායම් කරනවා රෝමා කරනවා කියලා මේ මේ කබල් මිනිස්සු කතා කරනවා. එයා දන්නවද ඔය ආදායම කරන්න මම කොච්චර කාලයක් නිදි මරුවද කියලා. අපි නිදි මරන දවස්වල ඒ මිනිස්සු බෝකුඩි නම් කතා කරගෙන හිටියා. පචහලාලි. ඒ වෙලාවේ තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් අර අපේ මහන්සියට වන්දියක් නේ. හිමිය මහන්සි නෝ නිසා දුක් නැහැ. ඉතින් සාධාරණ අපේ මේ විවක කියලා එයා විශ්ත්‍යපේ. ඇත්ත වශයෙන්. ඒකමයි ඇත්ත. ඒක නිසා ඊර්ෂ්‍යාවේ අනුන්ගේ යහපත නුහුලන එකනේ එහෙම එකක් නැහැ ඒ ඒකයි මම එකයි දෙන්න අපි දෙගල්ලන්ගේම අයිති එක විදිහයි පාට හැදේ වෙනස් වුණා ඒක නිසා යා ඒක විඳපුවා මම මම විඳිනවා මොකද්ද දෙගොල්ලම දඟලන්නේ සැප විඳින්නයි එයා ගැන මම හිතුව දුක් විඳිනවා එයා ගැන මං නොහිතියත් නොහිතට සැප විඳිනවා සමහර විට එයා යන්නේ දුකෙන් වෙන්න පුළුවන් මං එයා ගැන හිතලා සැපෙන් තමයි වෙන්නේ අන්නේ තැනට හිත ගන්න. ඒ මුකින් නිවීමේ ප්‍රතිඵලය. ගිනි අර ඊර්ෂ්‍යාවෙන් ඊර්ෂ්‍යාවෙන් රත් කරනවා. ඊර්ෂ්‍යාව අනුකොල්ලේ මිනිහා කරේ මෛත්‍රියෙන් කරුණාවෙන් සිතනකොට අර රත් වීම නිසා මෙයා අතන ඉඳන් සැප විඳිනවා. අර මිනිහා කාර්කේ යනවා දාඩිය දදා දුක් විඳින මොකද්ද කලබලයකට. මෙයා ඒ ගැන හිතලා හොඳ විදිහට හිතපු නිසා මෙයා මෙතෙන් ඉඳන් සැප විඳිනවා. ඒකට මේ මේ මොකද්ද මේ කරන්නේ? අර සංසාර යනාදීමත් කාලයක් ගෙන ආපු අර යෝග ශක්ති යෝග ශක්ති කියන්නේ අර සංයෝග වර්ග කනේ ඇසේ නාසයේ දිවේ ශරීරේ ඒ කොටස් පහ ක්‍රියාත්මක කිරීමේදී ඒවා සංවිධානය කිරීමට ක්‍රියා කිරීමට බලය දෙන ඒ කාණ්ඩම් වර්ග පහ ඔරොත්තු නොදින තරමින් ක්‍රියා කිරීමට අපි මහා බලයක් එකස් කරනවා ඒතර දැන් මේ කරන්නේ මොකද්ද? බුදු පියාණෝ අපිට පෙන්නවා මෙන්න මෙහෙමයි ඒක. මෙහෙමයි ඕක හැදුනේ කියලා ඔන්න දැන් මේ වේදල්ල සූත්‍රයෙන් පෙන්නවා. පෙන්දලා උන්වහන්සේම පෙන්නවා හැබැයි මේ පිළිතුරු දුන්නේ සරියුත් හාමුදුරුවෝ. ඒ සරියුත් හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් තියෙනවා. ඔය ඔය ගිනියන් වෙන පැත්තටයි වෙලා හිතන්නේ. ඒක නිසා ගිනියම නිවෙන පැත්තට හිතපන්න. ඕකටයි නිවන කියලා කතා කළේ. ඒ ගියම නිවන පැත්ත තමයි මේ විද්‍යාන්තරු පෙන්වන්නේ. ඔක්කොංගේම අයිතිය ඔවුනොවුන්ට බාර දී. ඔක්කොංගේම අයිතිය ඔවුනොවුන්ට බාර දෙන එක කියන්නේ ඒ මිනිහා එහෙම යනවා. අරයා මෙහෙම කතා කරනවා. මෙයා මෙහෙම හැසිරෙනවා. අරයා අයිතිසහගත මේ ඔක්කොම ඒ විසුද්ධ බාර දී. බාර දීලා Tamanda තමන්ගේ ළඟ යම් කිසි ඉතුරුක් තියෙනවා නම් අන්න ඒක විතරක් අදාගන්න මහන්සියන්. එන්න ඒකට තමයි බුද්ධාගම යොගන්නන්නේ දාණය. ඒ ඒ එක්කෙනාට ඒ ඒ දෙයක් අයිති. දැන් මෙතන හිට යන්ති කෙනෙක් මේකට කම් දෙන්නේ නැහැ වටපිට බලනවා රවනවා. ඉතින් අපිට පේනවා එයා වටපිට බලනවා කම් දෙන්නේ. අපිට හිතෙනවා මොකටද මේ මිනිස්සයා ආවේ? මේ මිනිහා මේකට කම් දෙන්නේ නෑ. එයා ඇවිල්ලා තියෙන්නේ එන්න විතරයි යාට පුළුවන්. කම් දෙන්න බෑ. නෑ මොකද්ද දුරුරක. ඉතින් ඔය ඇති ඔහම උන්නාවේ. ඒ මිනිස්යාගේ හැටි. දැන් මොකද්ද මේ කම් දෙන්න ජොර ජොර ගන්න ගියොත් එහෙනම් ඉවරයි යාගේ පත්. යාට ගිනියම් වෙනවා. ඒ ගිනියම නිවන් එයාට යයිති බාරට. අනිත්‍යයි කරකන්නේ. මේ මෙතන එක්කෙනෙක් දඟලනවා. එහෙම එකක් නෑ. එයාගේ ඒ වැඩේ. මගේ මේක අහන වැඩේ. ඔන්න ඔය දිනට මිනිහා ඒ ඒ පුජ්‍යලයාගේ අයිතිය බාර දීපු හැටි බුදුහාමුදුරුවෝ කිව්වා. අනවශ්‍ය රත්ති වෙන්නේ නැහැ. ඒ දාණයෙන් තමයි රත්ද නිවිල ඇති කරගන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පැහැපත් පැහැදිලිව විස්තර සහිතව හැම කෙන්දක් පාසාම ඉදිරියට දාලා මේ සසර දුකින් එදිනෙදා සසර දුකින් කියන කතාව පැත්තක දාන එදිනෙදා මිනිහා විඳින ජීවිත දුකෙන් මේ බේරිලා එදිනෙදා සැපෙන් ජීවත් වෙන්නයි මේ බණපදයේ ඉදිරිපත් කරන්නේ. ඒකට මේ ඒ ඒ විදිහට ජීවත් වෙන පුජ්‍යලයා මෙලොවක් සැපයි. එයා නිවන යන්නේ නිවිත තනකට සැපයි. උපදින තැනත් නිවිත තැනකයි උපදින්න තවත් නිවා ගන්න ඉඩ ලැබෙනවා. ඒ නිවන අසම්පූර්ණ නිවනවා ගිහිල්ලා අන්තිමේදී සම්පූර්ණ නිවීමටපත් වෙනවා. ඉතින් එයා සසර දුකින් සම්පූර්ණ මිදුණා කියලා තීරණය කරනවා. ඉතින් ওই தත්ත්වය ඒ தත්ත්වය අද නෙවෙයි ගන්න. අද ගන්න தත්ත්වය මොකද්ද? ඒ ඒ වෙලාවටපත් වෙන එක නිවන් දෝ. අච්චා. වෙන කිසිම එකක් කරන්න දෙයක් නැහැ. මේක මම නිවන් පිණිස වැඩ කරනවා. මේක මට කවදා හරි නිවන් ලැබෙයි. ඒ ඔක්කොම අදහස් අයින් කරන්න. කවදා හරි නිවන් ලැබෙනා නෙවෙයි මං දැන් මේපත් වෙන එකෙන් නිවා ගන්න වෙච්ච. ඒ ඒ වෙලාවේ නිවනකොට නිවිලා නිවිලා නිවිලා අන්තිමට අඟුරුත් නැති වෙන දෙනට අලුත් නැති වෙන දෙනට නිවිලා. ඒ අවස්ථාව තමයි ඔය සියලු දුක් නිවුණයි කිව්වේ. ඒක නිසා මේ වේදල් සූත්‍රයේ පෙන්නන ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව විස්තරේ උන්වහන්සේ කිව්වා මේ මනෝ මිම්ම තමයි මේ උක්කණ්ඩම. ඒක නිසා මිම්ම Tamanට යහපත සලසන ගානට යොදා ගන්න. මොකද්ද සලසන ගාන? ඒව ගැන කිසිම පහුරුවක් පහුරු ගෑවිල්ලක් නැහැ. අනේ ඔය ලැබිච්ච දෙයකින් මම සතුට වෙනවා. මට ඉන්න ඕනත් නැහැ, යන්න ඕනත් නැහැ. ඒ මට ලැබෙන අයිතම පිළිගන්නවා. ඊට අනුකූල වෙනවා. ඔච්චරයි මගේ ජීවිත පැවැත්ම කියලා ගත්ත හැටි. ඒක තමයි අර කිව්මින්ම බින්දහෙලන තත්ත්වය. ඔන්න අදට ඉදිරිපත් කරන තියෙන විස්තරය කළා. දැන් ඉතින් යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අහන එක වුත් නෑ වාගේ. ඔව් ඔව්. ළඟදී මොන දෙයක් කියන්නේ අසල පරිණාමවාදී අනුව අපි අන්තිම සුද්ධ සතාවේලා දෙවියන් දෙවියන් මේකත් දෙවියන් ඒ ඒ කියන දුෂ්ට ගති නැත්නම් නරක ගති ඒ ඔක්කොම අපිට අර කියනවා මේ ඔක්කොම ඒ කියන්නේ සත්වෝද්‍යානයක් වගේ මේක. ඈ සූලොජිකල් ගාඩන් එකක්. ඒ මොකද? ඇතුලේ නැති සතෙක් නෑ. ඒ වෙලාවට අපේ සිත පහළ වෙච්ච හැටි ඒ සිතේ සතහන ආරම්භ බැලුවොත් එහෙම ඒ කියයි. ඕක මයින හිතක් කියලා. ඈ නැත්තම් ඔක කබර හිතක් කියන. ඒ ඒ හැම හැම හැම සතෙකුගේම අයිතිය අපලම තියෙන නිසා තමයි මේ ලෝක දහසේ එකම සතෙක්වත් නැහැ අපි තරම් දුක් ඒ හැම සතෙකුම පරද්දලා දුක් විඳින්නේ ඒ ඔක්කොම සංයෝග මෙතන තියාගෙන තව වැඩි දෙයක්. දැන් මේ කවුද සත්‍ය ආයුෂ කරන්නේ? උට හම්බුණු පැනලා අරන් දුවන නැත්නම් කාපිය කියලා වෙන එකක් පාදන්න. අපි එහෙම නෙමෙයි වටේ කරගෙනව අර මිනිහට හිතෙන් සාප කරගන්න ඉරිසියා. ඔය ඉරිසියාව කරන කාලය තුළදී සතෙක් පැය ගණන් මාස ගණන් අවුරුදු ගණන් මැරෙන්නත් ඉරිසියා කරන අය නෑ ඔක්කොම දුක්. අවදාත්ත සතෙක් එහෙම කරන්නේ ඒ වෙලාවට දැක්ක පුළුවන් නම් පහුරු ගාලා ගත්තා නැත්නම් පැන්න කියලා අපි එහෙම නෙමෙයි හම්මුතුන් දෙන්නම් ඔබට හුනියමක් අත් කරන්නේ අයියේ අන්න ඒකයි ඒ සියලු සත්තුන්ගේ සංයෝග වස්තුවක් තමයි මිනිසක් මිනිසා මේ මිනිස්කමට එනතුරු ඔහුගේ ඥාන සම්පත්තිය හැදෙන්නේ ඥාන සම්පත්තිය කියලා කිව්වේ මොකද්ද මේ? ඥාන සම්පත්තිය කියලා කිව්වේ අප්‍රමාණ දුක් ඉඳලා අනේ මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැද්ද කියලා හිතන සිටිවිල්ලයි මේ ඥාන සම්පත්තිය. ඒ ඒක කෙලෙස් වලින්ම හැදිච්ච එකක්. ඒ කෙලෙස් වලින්ම ඒ කෙලෙස් වැඩි විඳවලා විඳවලා විඳවලා විඳවලා බැරි තැන හනේ මේකෙන් නිදහසක් මට නැද්ද? කියලා හිතන අවස්ථාවට ආවේ මිනිහා මිනිසාත් එතකොට යාට සකන්නාගේ ආදී පහපත් ස්වરૂපයක් තියෙන නිසා ඒවට මග පෑදුනා. මග පෑදිච්ච නිසා ඒ මගේ ගිහිල්ලා තමයි තාත්තේ අර නිවන් දකින මග හදාගන්නේ. ඔන්න මහත්යා ප්‍රශ්නෙට පිළිතුරු අවුරුදු සමහර බාණ්ඩ ඈ බාණ්ඩ බාණ්ඩ අපි මිලදී ගන්න. ඔව්. දැක්කම අපි ශක්තියක් ලැබෙයි. ඊට පස්සෙත් වැටෙනාට මේ ඒක. කුරුමානාන්ත කුස්තිය ඒක ලැබුවට පස්සේ අපි නැතු යනවා. අපි නැතු යනවා. දැන් අවසරයේ අවස්ථාවේ අර අපි බඩුව ලබා ගන්න අරන් ඉන්න වෙලාවේ මේක ගැන මේ විදිහේ වද වේදනා දෙන එකක් කියලා අපිට දැනෙන්නේ නැත්තේ මොකද? දැනෙන්නේ නැත්තේ ඒවා අරගෙන කලින් යා භාවිත කරලා නැහැ. ඔන්න එක දවසක් මහත් ඉන්ද්‍රාල් මහත්තයෙක් එක්ක ගමනක් යනවා. යනකොට මේ වඩු වඩුවක් ඔය ටිකක් ගම්බද පළාතක වඩු වඩුවක් තියෙනවා දැකලා මිනිහා බැහැලා ගියා. ගිහිල්ලා මේ කැලේ තියෙන අඬු බඬු තියෙන ලී කැල්ල පුස්සන් ගියා. මම හිතා ඔය මොකද්ද? ආ එන්නේ මේක මේ රුක්කලා කියන්නේ මේකට තමයි. රුක්කලා. රුක්කලා කියන්නේ ලෑලි කැල්ලක් ගහලා අර තියෙන අඬු සුද්ධ කරලා එන්නේ කපා දාලා. ඉතින් මම ඊට පස්සේ දවසකට මේ පිළිතකට ගියාම කෝප් දරාදියන් රුක් කලාව කිව්වා අන්න විසිකලා දාගෙන අපැත්ත ගේ ඔක්කොම ඇහිලා එක තිබ්බහම ඒ මිනිහට මොකද ඕක කලින් තේරුණා මොකද දන්නා ඒවා කලින් gedera තියලා නෑ මේ කිච්ච අනුබඳුත් එක ගෙනාවට පස්සේ දන්නේ ගේ බොඩි මේක ඇහිවිලා ඉතින් විසිකලා කියනවා වැල් 60 ගානක් දක්වනවා. ඔන්න ඒක අද බොහොම අවුරුදු මම හිතනවා 18 විතර 20 විතර. ඔච්චර පරණ කලන්ද. අයියාට යාරහඳ කැලේ තියනාද ලී කැල් මේ කේතියන් දෙපා උනේ. එයා හිතුවා මෙහෙම තිබ්බොත් ලස්සන වෙයි කියලා. එයාට මතක් වුණේ නෑ ඒක ආසිය තවත් රැඩය රොඩු තියෙන බව. ඉතින් ඒක තිබ්බා මේ කාලි කරදරයක් එහාට යන්නත් නෑ පැටලෙනවා. අයි අඬු මඬු එහෙම තියෙනවා. මෙහෙනුත් යන්න බෑ මිසු කරලා. දැනට අරන් නෑ මොකද ඒ කපන්න ලෝභයි එච්චර ඒක වීදමද නකරපොන නමුත් කපන්න නැතුව පිළිකන්ට ඉස්සපලන අධිර දින තියෙන එක මොකද්ද මාත්‍ය සමුගේ ආත්මිකදී ඉස්සරහට ශක්තියක් සම්බර ඒ බොනස් වාස්තුවේ ශක්තිය විස්තර දාන්න පුළුවන්. ඔව් ඒ ඒකේ මේ පුද්ගලයා ඒ ඒ අවස්ථාවල් වල ඒ ඒ නිමිත්තේ කාශ්‍රය කිරීමේදී දවන්න අපි කියමුකෝ ගෝනිස්සගේ සිරිය තමයි අඬෙන් අල්ලපු හැටි පිටිපස්සේ නැට්ට ගැල්ලා අයින්ව ටුක් ගන්න. කිසි කතාවක් නෑ අයින්වමයි. අල්ලන්නේ අනින්නමයි. එතකොට දැන් අපි ඒ ඒ පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී එයාගේ යම්කිසි සුළු දෝෂයක් දැක්කේ දෙඤ්ඤංග ඔබට කියලා හිතුනොත් අන්න අර ගොන්සු හැදේ. ඒකත් කමක් නෑ අසරණ මනුස්සයා මෝඩයෙක් ඔය කියලා ගන්නවනම් අන්න ගොන්ස ගිහිල්ලා දැන්. අන්න එහෙමයි ඒ සතුවාවේ ඈ. ඒ චිත්ත කොටස ඉවරයි. අර නැට්ට විතරයි අඩුනේ අනිත් හරියට. හොඳයි එච්චරින් හිත ප්‍රශ්න. කවුද? ආහ්. අපෝයි. ඒ මාත්‍යා දැන් සතෙක් ඊට පැටවු හම් වෙනවා. පැටවෙන් මිච්චහම ඒ සතා. ඉතින් පැටව දුට්ටාම කිරි දෙනවා නම් කිරි දෙනවා නැත්නම් කවනවා මොකක් හරි පෝෂණය කරනවා. යම් කිසි කාල සීමාවක් වෙනකොට කිට් වෙනකොට එළව ගන්න පළයන් පළයන් යන. බ්ලැක් දැන් ඉතින් සම්බන්ධයක් නැහැ. එතකොට අර අර සතා ආගේ දරුවා පිළිබඳව දුක් විඳපු කාලේ ඒ සතා ඉවරයි. අපි එහෙම නෙමෙයි. පණ යනකම් මැරෙන වෙලාවෙත් පුතේ ලොකු කොළුව ආවද කියලා. සමහරු ඒක එනකම්ම පණ ඇල්ල මේ අල්ලගෙන ඉන්නේ. ආවයි කිය හැටි චොස් දාලා යනවා. පොඩි දුකක්. ඒ දරුව ගැන හොමන. ඈ ඇවිදිනකොට කනකොට ඒ ඔක්කොම ලෝක ධාතී කිසිම සතෙක් නැහැ මිනිහා විතර දුක් වෙන්නේ. ඒක නිසාමයි දුකෙන් බේරෙන්න ඕන. තේරුණානේ? හොඳයි පින්වත්නි දැන් <clears throat> වෙලාව හරි. මේ වෙලාව හරි වුණාට ප්‍රශ්න අහන්න තියෙනවා අහන්න පුළුවන්. දැන් මේ විදිහ අපි ඉගෙන ගන්නෙ බොහෝම හොඳ භාග්‍යවන්ත කාලයක අපි ඉන්නේ. ඊටාම සුදුසු කාලය. මේ සසර කලකිරීමට, ගුණදම් වැඩිවීමට උද්‍යෝගමත් වීමට හොඳ අවස්ථාව මේ අවස්ථාව. බොහෝම ශාස්ත්‍රීයව හොඳට කෑම් දීන් තිබිලා විනෝද සුවේ විඳින්න ඉන්නවා නම් මම හිතන්නේ මෙතන මෙන් අටෙන් බංගුවක්වත් ඇයි. අර දුකේ භයානිකත්වය හොඳට පේනවා දැනෙනවා වැටෙනවා. අනේ කොහොම හරි දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මේ කවදත් හිත පහළ වුණේ. ඔය කවුරුත් සිත් පහළ කළේ මේ දුක්ඛිත අවස්ථාවකමයි. ඒ නිසා මේ කාලය බොහොම හොඳයි ගුණ ධර්ම රකින්න. දැන් මේ ආයත ඒ නියම ප්‍රයෝජනය ගැනීමට දැන් ඉතින් පහසුකම් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ විදිහේ පිළිසකට සිදුවෙන්නා වූ යහපත මෙන්න මේ ආකාරයෙන් අවචිනාකමක් තියෙනවා ඒක අසතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානටත් අප අවැසුරු කරන්නා ස්ථානට අතිපූජ්‍ය සියලුම දිව්‍ය රාජ සමුයා මේ පින් අනුමෝදන් කළා එයින් සතුටටපත් වෙන්නා වූ දිව්‍ය රාජ සමුයාගේ ආශිර්වාදය මේ සැමටම ලැබීමෙන් තම තමන්ගේ ජීවිතය නිසියාකාර දුකක් නැති මට්ටමකින් සකස් කරගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමටත් ජීවිතය උසස් මට්ටමකට සකස් කර ගැනීමටත් දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නිසීමේ පරලෝකයේ මව්පියාදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන දිට ඇති කරගෙන එත්තාවතා ධම්මේ ආකාශට්ටාච දුන්න. ඥාතීන් වෙන්නේ නිදම්මේ සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡම් බද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු